කරුණ දැනගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සතර ජීවිතය සූපපත් කරගෙන උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදහසින් තමයි හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. අපි මේ දිනවල සාකච්ඡාවට ගන්නේ ටිකක් ගැඹුරු කාරණා කිහිපයක්. ප්‍රත්‍යක්ෂ වැඩසටහන අපි දන්නවා මේ පින්නන්ත අය අපි ප්‍රායෝගික පැත්තක් ගැන සාකච්ඡා කරන හැම වෙලෙම ඒකම නැවත නැවත මතක් කරනවා මොකද කරුණු මදි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. කරුණු ගොඩක් එකතු කරගත්තා කියලා ලොකු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අපි මේ කරුණු ගොඩක් කතා කරා ඒකින්ද නිවන් මාර්ග දේශනාවේදී දැන් අපි මේ වාගේ ප්‍රායෝගික කරුණු කතා නොකරනව නෙවෙයි අත්‍යවශ්‍ය කරුණු ටික කතා කරමින් ප්‍රායෝගික පැත්තක් ගැන කතා කරනවා වැඩි. සත්‍යයේ සාරසතන්. මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ ඊයේ දවසේ කුහුලලේ සාරස් ස්වාමීන් වහන්සේ තමයි මේ සතිය ආරම්භ කළේ. උන්වහන්සේ මේ සත්‍ය ආරම්භ කරේ මාත්‍රකාව තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන අපි උපදවා ගන්න සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා වේතරණ විසුද්ධි වලින් පස්සේ පස්සෙනියට එන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි මේ හැම විසුද්ධියකදීම අපේ සිත අකුසල් වලින් පිස්සු වෙනවා. අකුසල් මේව ගැන අපි බොහෝ වශයෙන් මේක සාකච්ඡා කරලා තියෙනවා. එතකොට දැන් මේ කෙරෙන්නේ මොකක්ද? අපි නිවන් දකින්න යන ගමන පිළිබඳවයි මේ සාකච්ඡා කරන්නේ. නිවන් දකින්න නම් අපි අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න ඕනේ. සම්පූර්ණයෙන් අවබෝධ කරගන්නවා කියන්නේ මේ ජීවිතය මේ මේ භවයක් විතර ශරීරය බෙදා වෙනකොට මේ ශරීරය තුලින් සංස්කාරයන්ගේ සියලු ඇත්ත දකින්න පුළුවන්කම තියෙනවා. අපේ ශරීරය අපේ ශරීරය පිළිබඳව ශරීරය කියන්නේ මේ මස් ශරීරය විතරක් නෙවෙයි ශරීරය ආශ්‍රය කරගෙන මේ තියෙන වැඩපිළිවෙල අපි යම් කිසි කෙනෙක් ඉතාම ප්‍රවේශමෙන් ගවේෂණය කරනවා නම් අන්නේ ගවේෂණශීලී මනසට අපි බොහෝ දේවල් ඒකට අවශ්‍ය කරන පරිසරය සකස් කරගෙන ගවේෂණය කරනකොට අපේ පරිසරය සකස් කරගන්න විදිහ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී වශයෙන් කතා කරගෙන ආවා ඉදිරියට. එතකොට අන්න ඒ පරිසරය සකස් කරගත්තොත් අවශ්‍ය විදිහට තමන්ගේ පරිසරය කියලා කියන්නේ තමන්ගේ හිත ඇත්ත දැක ගන්න පුළුවන් විදිහට සකස් කරගත්තොත් නාම රූප පරිච්ඡේද කරගන්න පුළුවන් විදිහට මෙතන තියෙන ඇත්තටම එහෙම දෙකක් නේද නාම රූප දෙකක් ගැලීම් දෙකක් මේක අපි සරලවත් අපිට වෙලාවකට තේරුම් ගන්න පුළුවන් අවස්ථා තියෙනවා මම හැමදාම මතක් කරනවා තරහා ගියාම අපි මොකද කරන්නේ කාට හරි කෙනෙකුට නේද තරහා ගියාම කරන්නේ බයිනවා නැත්තම් ගහනවා අර ඒ බලන්න මොකද කරලා තියෙන්නේ කියලා. බැන්නේ ඇයි? ඔව් බැන්නේ ඇයි? බැන්නේ මොන වගේ අරමුණකින්ද? මම මම අරමුණු කරේ බැනීමෙන් මම අරමුණු කරේ එහා පැත්තේ කෙනාට රිද්දන්න කොහෙද? කය රිද්දන්න හිත රිද්දන්න. ආහනම් නාම කොටසට රිද්දන්න. නේද? කය නොවන කොටසක් තියෙනවා නම් ශරීරයේ ඒකට රිද්දන්න මම බයිනවා. නේද? ඒක කරලා හරියන්නේ නැත්නම් ගහනවා. ගහන්නේ කයර විද්දන්නේ. එහෙනම් එතන තියෙනවා කයක් සහ කය නොවන කොටසක් කියලා රූප සහ රූප නොවන කොටසක් කියලා අපි දන්නවා. මගේ මේ රූපයෙන් මට පුළුවන් ස්පර්ශ කරන්න නැත්නම් වද්දන්න පුළුවන් රූපයකට විතරයි. ඒකින්ද එහෙම කරලා කරන්නේ ගහන එක ගහන්නේ රූප එතන රිද්දන්න. කයෙ රිදින්නත් කරන්න. හිතට ගහන්න බෑ අතින්. එහෙනම් මොකද කරේ? ඒකට බැන්නා. එහෙනම් අන්න ඒ වගේ මෙතන තියෙන දෙකක්. මේ දෙක වෙන්කර දැනීමේ නුවණ ඇති කර ගන්න නම් චිත්ත විසුද්ධිය ආදී ඇති කරගෙන නාම රූප පරිච්ඡේද කර ගන්නවා. නාම රූප පරිච්ඡේද කර ගන්නවා කියන්නේ තමන් තුළින් තමන්ව දෙකට බෙදා බැලීම. හ්ම්. තමන්ගේ ජීවිතේ මගේ මගේ මගේ කියාගෙන මම හිතපු දේ දෙකට පැලුණා වගේ දැනෙනවා එතකොට. දෙකක්. ගැලීම් දෙකක්. ඉතින් මේ දෙක මේ දෙකේ ඇතිවීම නැතිවීම තමන්ගේ තුළින්ම දකිනකොට සිත ඒකාග්‍රභාවයකට අරගෙන අපි කියනවා ditthi visuddhiyakata අතුනා කියලා ඊට පස්සේ ඒ නාම પરම්පරාව රූප પરම්පරාව කියලා ඊයත් ඒක සඳහන් කරන්නේ මම මේ ගොඩක් කියන්නේ නැහැ අපි වෙන කාරණාවක් කතා කරන්න තියෙන හින්දා ඒ විදිහට බොහෝම ප්‍රවේශමෙන් ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන ප්‍රාතිමොක්ෂ සංවරය ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ආහාරයේ මාත්‍රාන්තාවය ජාගරියානු යෝගය මේ හැම අවශ්‍ය කරන පසුබිමක් හාත්පසින් අපි ඔහේ නටනට කෝලම් කර කර විකාර කර කර අනුන්ගේ දේවල් හොය කවුරුත් කියපු පොඩි පොඩි වචන වලට කාගවත් පොඩි පොඩි ක්‍රියාවලට ලොකු අවධානයක් යොමු කරගෙන නේද? එහෙමනේ ජීවිතේ. පිස්සු වගේ ජීවිතේ. ජීවිතේ පිස්සු වගේ කියන්නේ මොකද? මෙච්චර මේ ලොකු දේවල් වගේක් කරගන්න තියෙන අවස්ථාව තියෙද්දි මොනවද මේ? වැට වැටත් එක ප්‍රශ්න දෙන්නේ. මම ඇයි වැට කිව්වේ? වැට කිව්වේ අත්තටම ඔය තියෙන ගෙදර තියෙන වැට නෙවෙයි. ඒ වැටත් එක්කම තමයි. නේ? මගේ කියලා අල්ලාගත්තු කොටසක් තියෙන එක හරියට නිකන් වැට බැඳලා වෙන් කරගෙන වගේ. නේද? වැඩ බදලා වෙක් කරගෙන ගින්නේ එතනින් එහාට මම කැමති ආට ඉස්සරහ යන්න පුළුවන් මම අකමැති ඔක්කොම මේකෙන් එහා ඉන්න නේද ඒ වගේ හැම වෙලෙම අතුල් වෙන ඒවා ඉතින් තල්ලු කරමින් නේද අරහ දිනේම මෙහාට අද ගනිමින් මගේ මගේ කියලා මේ ඊටපට දාගෙන මේක ආරක්ෂා කරගන්න ලොකු උත්සාහයක් අරගෙන යනවා අපි අන්තිමට හැබැයි මරණ මරණයත් එක්ක මේ පෙට්ටිය ළඟටම වැටෙනවා රැයට තිබ්බට නේද ඉන්නේ ළඟටම ඇවිල්ලා මොකුත් නැහැ ඉතුරු වෙන දෙයක් නැහැ ඉතින් එහෙම තියෙන ජීවිතයේ අත්‍යතාවය අවබෝධ කරගැනීම ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. අපි මොනවා එකතු කරත් මොනවා එකතු කරත් මොන තරම් ධනය බලය මොන්න જાති එකතු කරත් අන්තිමට ඔක්කොම දාලා යන්න වෙනවා. ඔක්කොම දාලා යන්න වෙනවා. ඉතින් ඒකින්ද අපේ හිත සකස් කරගත්තේ නැත්නම් අපි ලොකු පීඩිතත්වයකට පත් වෙනවා ජීවිතේ. ඒකින්ද ඒකෙදී අපිට ලැබිලා තියෙන මහා නර්ග වස්තුව තමයි ධර්මය කියලා කියන්නේ. හරි ප්‍රශ්නේ තියෙන්නේ ඒකේ ලොකු වටිනාකමක් තියෙනවා පින්නත් මොකද මේවා දැන් මේ දවස් ටිකේම කතා කරනකොට තේරෙන්නේ මේ හැම දෙයක්ම කතා කරද්දී හැම නිමේෂයකම අපිට පීඩාකාරී කෙලෙස් වලට මොකද වෙන්නේ අයින් අපි හැමදාම පීඩාවෙන් ඉන්න එක එක එක එක කියන්නේ ඉඳා නේද අපේ හිත හරිය නිකන් කොහලගුලිය ඇලිච්ච නේද වඳුර වගේ ගලවන්න බෑ එකකින් ගලවන්න හදනවා තව තැනක් ගලනවා තව තැනක් ගලවන්න හදනකොට තව තැනක් ඇලෙනවා නේද ඒ වගේ මේක ගලව ගන්න බැරුව සංසාර ජීවිතේ දෙපැත්තට පෙළි දෙපැත්තට පොලේ ගහනවා වගේ අපි. මාව මගේ මේ ජීවන ජීවිතේ මාව හරි අල්ලා මේ දෙපැත්ත පොලේ ගහන කියන්නේ. අන්න ඒ වගේ. ඇයි? මං අහනවා අපේ අයගෙන්. තමන් ආදරය කරන අය, තමන් ලෙන්ගත් වෙ ඉන්න අය, බැඳීම් තියන අය හිතියත් දෙනවා නැතත් දෙනවද නැද්ද? මොකද කියන්නේ? හිතියත් අමාරුයි නැතත් ඒක කියන්නේ දෙපැත්තෙන්ම වදිනවා. ඉන්න කොටත් වදිනවා නැති වෙන කොටත් වදිනවා. මේක පුදුම කර්මයක් නේද? නේ? ඒක කියන්නේ දෙපැත්තට පොලේ ගහනවා වගේ කියලා ජීවිතේ. එහෙම ඉන්න කෙනෙකුට කොච්චර භාග්‍යයක්ද සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුලින් පෝෂණය වෙනකොට මේ පොලේ ගහිල්ල නැති වෙලා කියලා හිත සාන්ත භාවයට පත් වෙනවා. ලෞකික ජීවිතේට එහෙම හානියක් වෙන්නේ ධර්මය අවබෝධ කරගත්තා කියලා. ඇතුළාන්ත පිච්චීමක් දැවීමක් නැතුව මේ නිකන් කල්පනා කර කර හතර දිබ්බාගේ තියෙන ඒවා ගැන අපේ කාගේ හරි පොඩි වචනයක් ඇති පොඩි ක්‍රියාවක් ඇති නේද? නෑ පරණ ඒවා නේ. ලැජ්ජාව කියන්නේ අදින් කියලාම වැඩක් නෑ ලැජ්ජාවේ බෑ නේද? මේ කරන ආඩගම් ටික දැක්කම නාඩගම් සහ කෝලම් ටික. එතකොට දැන් ඕවා කරද්දී මම හිතන්නේ දැනට දැනට නියමනකොට නම් නාඩගම් කෝලම් කියන වචනයක්වත් මතක් වෙනවා ඇති කියලා මම හිතන ප්‍රත්‍යක්ෂ සමාජිකයින්ට අනුන්ගේ අනුන්ගේ පොඩි පොඩි වචන වලට පොඩි පොඩි ක්‍රියාවට වෙනදා වගේ ඇලි ඇලි යනකොට ආ හාමුදුරු කියන නාඩගම් කෝලම් කිය. නේද? ඒක මතක් වෙන්න ඕන දැන්. හ්ම්. අපි වෙනස් වෙන්න ඕන දැන්. වෙනස් වෙන්න ඕනේ. හ්ම්. ඊ පෙරදක් මහත්මෙක් මට හම්බෙලා කියනවා හාමුදුරනේ. මේ මම වාහනයක යන ගමන් හිටියේ. මම අතුරෙන් ගෙදරින් පොඩ්ඩක් පරක් වුණා. එනදාට මට කෝල් එකක් ආපම මම නිකන් කියලා දානවා ට්‍රැෆික් කියලා. දැන් ඒක කියන්නේ බෑනේ. ට්‍රැෆික් කියන්න බැරි මම මතක් වෙනවා ඉක්මනට. <laughs> ඒකින්ද කිව්වලු මං ගෙදරින්ම පරක් වුණා. <laughs> කියලා එකක් තියෙන ඒකේ තියෙන සහන එකක් තියෙන. ඇත්තම කියලා දාපුවාම තියෙන සුවය වින්දා කියලා. සත්‍යවාදීව ජීවත් වෙනකොට ලේසි. කාටවත් බොරුවක් කියන්න බැරියි. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් හිමින් හිමින් අපි කෙලෙස් වලින් අයින් වෙලා අයින් වෙලා අයින් වෙලා එන්නෙන් එන්නෙන් එන්නෙන් දවසින් දවස දවසින් දවස ඕම සෝදායක තත්ත්වයකට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තියෙන සසර හැමදාම විඳ දුක් නැති කරගෙන බොහෝ සෝදායක තත්ත්වයකට පත් වෙන්න පුළුවන්කම තියෙන මේ ධර්මය ප්‍රශ්නේ තියෙන්නේ. තව මොහොතකින් අපිට ගිලිහෙන්න පුළුවන්, අහිමි වෙන්න පුළුවන්, අය කල්ප ගානකට හම්බෙන්නේ නැති වෙනවා. කල්ප ගානකට හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඇයි ඒ? සාසනය පිළිහිලාද? නැහැ නැහැ මාව පිළිහිලා. නේද? මං කොහේ දැනක තිරසන් සතෙක් කියලා ඉපදී අන්තිමට බුදුවරු බොහෝ ගණන් පහල වෙලා ලෝකේ බොහෝ මිනිස්සු නිවන් දකින්නවා කියලා කෝටි ගණන් නිවන් දකින්න මං හාගුලක මීගුලක වේගුලක නේද? ඔයා රසක මහ මොහොතේ කොහේ හරි තැනක අස්සක මුල්ලක නේද පුංචි සතෙක් කියලා ලොකු සතෙක් කියලා ඔරේදි ඒකනේ මේ ලැබිච්ච අවස්ථාව ඔය වැටවල් වලට තියන්න එපා හරි වැටවල් වලට අපේට තියන්න එපා හරි ඒකනේ මේ ලැබිච්ච අවස්ථාවෙන් නුවණ පියනා විදිහට උපරිමයක් කොට ප්‍රයෝජන ගන්න ඕනේ ඉතින් ඒ සඳහා නාම රූප පරිච්ඡේද කරගෙන පින්නන්නේ අපි කතා කරපු විදිහට චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකා විතරණ සුද්ධිය. හේතු දන්නා හේතු මනසට දැනෙන ස්වභාවයට අපි ඒක මුළු සතියක් කතා කරා. නේද? ඒතර මේ ටිකේ බොහෝ විට අපි ධර්ම සාකච්ඡා දෙක කරනාට ඊට පස්සේ උරුමය සහ කතිකාවත කියන වැඩසටහන් දෙක වෙනකොට මේ කරුණම කතා කරන තත්ත්වයක් තියෙන්න පුළුවන් ඒ කරුණු යෙදෙන හැටියට ආකාරයට තමයි. මොකද අපිට අවශ්‍ය කරන්නේ හැම දෙයකටම වැඩිය ධර්මය අවබෝධ කරගන්න. ඉතින් එහෙනම් මේ විදිහට අපි ඉස්සරහට යනකොට පින්නත් මේ අපිට ඇති වෙන ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. කෙනෙක් හොඳට මොකද ඒක හරි අමාරු සත්‍යයක් හොඳට ප්‍රවේශමෙන් තමන්ගේ හැම පැත්තක්ම ආවරණය කරගෙන සීලය ආරක්ෂා කරගෙන ඔය කියන භාවනා කමටහනක හොඳට වර්ධනය වීගෙන එනකොට සිද්ධ වෙන එක අකරතැබ්බ අකරතැබ්බ ටිකක් තියෙනවා. එයාට ඒ කියන්නේ වෙනදාට වැඩිය මේ ජීවිතය පිළිබඳ හොඳ අවබෝධයක් ඇති වෙගෙන තියෙන තියෙන තියෙන. හරි. ඊළඟට කම්මැලිකමෙන් අයින් වෙලා හොඳට ආලෝකමස භාවනාව කරනකොට ඒ භාවනාව තුළ ඉන්න කෙනෙකුට මේ ලෝකය ටික ටික අතහැරිලා මේ ලෝකය ගැන තියෙන අදහස අතහැරිලා සුවදායක තත්වයකින් නිබඳව ඉන්න ස්වභාවයට පත් වෙනවා. ඒත් එක්ක තමන්ගේ ජීවිතය පිළිබඳ වෙනදාට නොතිබ්බ අවබෝධයක් ඇතිවීමෙන් තියෙනවා නාම પરම්පරාව දැනෙමින් තියෙනවා රූප પરම්පරාව දැනෙමින් තියෙනවා ඒවා ගැන තේරුමක් ඇතිවීමෙන් තියෙනවා මේ වගේ தත්ත්වයන් වලටපත් වෙමින් තියෙන කාලයේදී ඒකට හේතුව ඇත්තටම නාම රූප පරිච්ඡේද වෙලා සම්මස්තන වශයෙන් එහා පැත්ත මෙහා පැත්ත ගැනත් අපි මේවා කතා කරා තමන්ගේ නාම රූප පරිච්ඡේද වෙනකොට එහා පැත්තේ කට්ටිය ගැනත් ඒ කියන්නේ අනිත්‍යගේ අනිත්‍යගේ නාම රූප පරිච්ඡේද වී දැන්න ස්වභාවයක් තියෙනවා දෙපැත්ත තුන් පැත්තම සම්මර්ෂණ වශයෙන් දැන්න ස්වභාවයක් තියෙනවා හේතුත් එක්ක දැන්න ස්වභාවයක් තියෙනවා මොකද්ද මේ නාම પરම්පරාවට හේතුව මොකද්ද මේ රූප પરම්පරාවට හේතුව කියලා මේ විදිහට මේවා දැනීගෙන යනකොට ටික ටික ටික ටික ඇතිවීම නැතිවීම ප්‍රකට වෙනකොට තමන්ගේ කෙලෙස් අඩු වෙනකොට වෙනදාට වැඩිය අමුතු දේවල් ටිකක් ඇති වෙනවා යම් කිසි ආලෝකමත් ස්වභාවයකට ඊන මිද්දේ නැති වෙනකොට යම් කිසි ආලෝකමත් ස්වභාවයකට පත් වෙනවා එතකොට ඒ පිළිබඳව ඊයේ සාර්ථකම්තුන මතක් කරා මේ ආලෝකමත් ස්වභාවය පිළිබඳ අපේ හිත ඇලෙන්න පටන් ගන්නවා හරි මේ හිතේ තියෙන ස්වභාවය තමයි මේ ආලෝකමත් ස්වභාවය සමහර අයට මුලාවටපත් වෙච්ච ස්වභාවයක් එන්නේ. ඒ කියන්නේ නිකන් අර කුලිඟි මොකද්ද මේ මේ නිකන් ටෝච් එකකින් වගේ කේන්ද්‍රයකින් එන එකක් වගේ සමහර නිල් පාට, රතු පාට එළි එනවා කියලා වන්න සමහර අය කියනවා. එහෙනම් භාවනා කරද්දී එළියක් ආවා මම ඒ එළිය දිගේ ගියා. ඉතින් ඔහොම ඔහොම ඔහොම එකේ වැඩක් වෙන්නේ නැහැ. එහෙම ආලෝකයක් නෙවෙයි අත්වසෙන්න. තීන විද්‍ය අයින් වෙන වෙලාවට අපිට ආලෝකමත් ස්වභාවයක් වෙනවා පිළිබඳ මේ හොඳ ආලෝකයක් තියෙන මේ තැනක හරිද දැන් මේ දැන් මේ මැදිරිය ගන්න දැන් එකපාරටම අපි මේ ඇස් පියාගත්තොත් ඔන්න මට දැන් දැනෙනවා වටේ ආලෝකයේ තියෙන බව දැනෙනවා ඝන කරුලක භාවනා කරන කෙනෙකුට හරිද මොකද වෙන්නේ අන්න හැබැයි යාට දැන් දැනෙන්නේ කොහොමද වටේ පිටේ හැමදැනම ආලෝකමත් කියලා හරිද මම කාමරේ ගිහිනානේ කාමරේ පුරාවට ආලෝකමත් ස්වභාවයක් තියෙන බව කාමරේ පිරිච්ච ආලෝකමත් ස්වභාවයක් තියෙන බව වගේ හැඟීමක් තියෙනවා. එහෙම දැනීමක් තියෙනවා. ඒ තමයි තීන මිද්ද පහව යෑමේ ලක්ෂණ සමහර අයට මේක පහළ වෙනවා. ඒක ප්‍රශ්නේ ඒක නේ. ඒක පහළ හිතෙති හිත ඉතින් හොඳට එකඟ වෙලා ඒ වෙලාවට හරි සුවයයි හා. ඉති. හරි. ඒ ඊළඟට භාවනා පටන් ගන්නවානේ. දැන් පටන් ගන්න හුඟක් අය කොතෙන්ද යන්න බලාගෙනද? අන්න අතෙන් දැන් බලන්න. අන්න උපක්ලේශ හැදෙන හැටි. හරිද? එයාට මොකද වෙන්නේ මේ ආලෝකයේහි ඇලෙනවා. ඊටත් වැඩි ආලෝකයේ මුලා වෙන ගතිය තියෙන අන්න අර කරු කැට වගේ හරි රතු රතු කැට නිල් කැට ඒ කියන්නේ වගේ දැක්ක අරක දැක්ක මේක දැක්ක කියලා කියනකොට ඒවා නම් ඇවිල්ලා තමන්ගේ මනසින්ම උපදින තමන්ව මුලා කරන දේවල් එහෙනම් අන්න ඒවාට යට නොවි ඉදිරියට යා හැකි. හ්ම් අතීත අනාගත පච්චුප්පන් වශයෙන් මේ දැනට තියෙන රූපයන් මෙනෙහි කරමින් ආධ්‍යාත්මික බාහිර වශයෙන් රූප ආදී වේදනා ආදී දේවල් මෙනෙහි කරමින් තමන්ගේ භාවනා කමටහන තුළ ඒ වගේම ඕලාරික සුකුම් වශයෙන් හීන ප්‍රනීත වශයෙන් දුර සමීප වශයෙන් හරි මේ වගේ මෙනෙහි කර කර මෙනෙහි කර කර හැම පැත්තකින්ම සංස්කාරය පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර යන කෙනෙකුට තමයි මේ වගේ ප්‍රශ්න එන්නේ. ඊට දවසේ කතා කරා අපි ඒ වගේම තමයි ප්‍රීතිය. හරි කාමච්ඡන්ද ව්‍යාපාද තින මිද්දාදී ආදී යටපත් වෙනකොට මොකද වෙන්නේ? තමන්ගේ චිත්ත අභ්‍යන්තරයෙන් වෙනදාට නැති දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ කියලා මම හිතාගෙන මේ ශරීරේ පුරාවට පැතිරිච්ච නොතේමුන්න තැන තැන නැති තරම් කියලා දැනෙන ලොකු ප්‍රීතියකින් මෙයා ඉන්නවා මේ භාවනාවේ විදර්ශනා වර්ධනය වෙනකොට ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. ඒකේ ප්‍රීතිය හින්දානේ ඊළඟ මොකද වෙන්නේ? සාමාන්‍ය ජීවිතේදීත් මොකද වෙන්නේ? ඒ වගේ නිකන් පැල්ලයි වගේ ගතියක් වෙන ප්‍රීතියක් තියෙනවා. නිකන් ඇතුළාන්තයට දැනෙන්නේ මොකද වෙන ප්‍රශ්න නැහැ වෙනදා වගේ මේ සාමාන්‍ය දෙයක් තියෙනවා. නමුත් හැබැයි හිත පිපිලා වගේ හරිනේ. පිපිච්ච මලක් වගේ හිත. හරිම සහනයක් ඒ කියන්නේ හුස්ම පවා ප්‍රසන්න ගතියක් තියෙනවා. දැන් අපි දන්නවා නේද? අර හොඳට සන්තෝෂයෙන් ඉන්න දවස්වලට මොකද හුස්ම හුස්මෙත් තියෙන නේද නිකන් සුවදායක ගතියක් තමයි හුස්මේ පවා සුවදායක ගතියක් තියෙන අන්න ඒ වගේ ලොකු ප්‍රීතියකින් මේ ප්‍රීතියත් මොකද වෙන්නේ සමහර යෝගීන්ට ඇති වුණාට පස්සේ ඊළඟ සැරේදී ප්‍රීතිය ඇති වුණ නැත්තම් ගැටෙනවා හරිද ඒකම ප්‍රාර්ථනා කරනවා අන්න උපක්ලේශය යන්න බෑ එතනින් හරිතරහ හරි ඉතරහට යන්න බෑ එයා ප්‍රාර්ථනා කරන්නේ එතන දැන් එතන නවතිනවා හරිද අපේ සමහර අය යම් තමන් ඉදිරියට යනකොට ඒ ගිහිල්ලා නවතිච්ච තැන උද්දාමයට පත් වුණොත් එයාට එතනින් ඉදිරියට යන්න බැහැ. නේද? දැකලා තියෙනවා ලොකු ලොකු කම් ගහනවා සමහර අය නේද පොඩි දෙයක් කරගත්තාම ලොකු දෙයක් කරගත්තා වගේ ඉතින් එයාලා ඒකෙන් උද්දාමයට පත් වෙලා පිස්සු වගේ හැදුනවා තමන් ගිය තත්ත්වය තව යන්න ගොඩාක් තියෙනවා. ලෞකික පැත්තක් ගැන මම කියන්නේ. තව දිනු වෙන්න ගොඩාක් දේවල් තියෙනවා. නමුත් ඒක කරගන්න පුළුවන්කම ඇත්තේ නැහැ. නේද? අන්න ඒකින්ද අපි මේ උපක්‍රයට දැනගන්න ඕනේ. ඒ වගේම තමයි පස්සද්ධිය කියලා කියන්නේ ප්‍රීතිය වගේ මේ කායික පස්සද්ධිය කියන්නේ බොහොම සපදාය කියලා. ඒ කියන්නේ අපි දන්නවනේ අපි හරි දුකක් විඳින්න මේ කයින්. සීතල දැනෙනවා, උෂ්ණ දැනෙනවා, කසනවා, නලියනවා, බඩගිනිනවා, පිපාසා වෙනවා, රිදෙනවා නේද? අත්කකුලද වන්නේ. කාය පස්සද්ධිය තියෙනවා, චිත්ත පස්සද්ධිය තියෙනවා. හරිද? කාය පස්සද්ධිය කියලා කියන්නේ කාය සංස්කාරයන් සංසිඳෙනවා මතක් වුණත් කය දැනෙන්නේ නැති තත්ත්වයටපත් වෙන එකද ලොකු සැපයක් ඇති වෙනවා. ඒ වගේම කාමචන්ද ආදියට හිත විසිරි විසිරි තිබ්බ හිත හිමීන් සංසිඳලා ඒක අරමුණකට එක අරමුණකට එනවා. ඉතින් ඒ වාසනාවන්ත අවස්ථා උදා වෙනවා. එතකොට ඉතින් මොකද වෙන්නේ ලොකු මේ පස්සද්ධියක්. ඒ පස්සද්ධිය ඇති වුණාට පස්සේ ඊළඟ සැරේ භාවනා කරන්න පටන් ගන්න දැන් විදර්ශනාවක් කරද්දී ඉස්සෙල්ලා වගේම පස්සද්ධියාව නැත්තම් හිතනවා මම අසාර්ථකයි පස්සද්ධියමයි භාවනාව ඉතින් ප්‍රීතියමයි භාවනාව ආලෝකයමයි භාවනාව කියලා දැන් සමහර කට්ටිය මම එක තැනකදී මට මතකයි කොහේ තැනක විදේශ රටක එක පිරිසකට විදර්ශනා භාවනාව කමතහනක් කියලා දීලා ඒක කොච්චර කියලා දුන්නත් මේ පොඩි දෙයක් මෙයාලා මගෙන් අහන්නේ මේක භාවනාව මොකද්ද භාවනාව මොකද්ද හරි මම කෝකටද භාවනාව නෑනේ ආනාපාන සතිය ඕනේ භාවනාවක් නැත්තම් නැත්තම් ඒක අරමුණකට යන්න අවශ්‍යයි මේ නැවත නැවත නැවත නැවත දැන් ඉද බික්ක වේ බික්කු සඳහන් කරලා තියෙනනේ කාය කායානුපස්සී යති ආදි වශයෙන් තියෙන තැන්වල දැන් දැන් අපි විමාන සූත්‍රය කරා රුක්ක මූලගතව අරඤ්‍යගතව ශුන්‍යාගාරගත ඉති පරිසංචික්කති චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධානත්තා ගානං අනත්තා ගන්ධානත්තා මේ වෙන වෙන වශයෙන් මෙහි කරලා තියෙනවා දැන් අසුක කමටහන්නත් එන එකේ සලෝමානක අදන්තතච මසන්නහාර වට්ටි වට්ටි මිච්ඡම් වාදයේ වශයෙන් මේ අදාළ ආරම්භණයට එනතුරු ඊට කලින් මෙනෙහි කරන්න තියෙනවා. ඉතින් අන්න ඒක භාවනාව විදිහට සලකන්නේ නැති තත්ත්වයක් තියෙනවා. අර පස්සද්ධියමයි ඕනෑන්නේ. අර වගේ ලොකු අරමුණක් ගොඩක් මෙනෙහි කරනකොට එකපාරටම පස්සද්ධියක් ඇති වෙන්නේ නැහැ. ඒක භාවනාව නෙවෙයි වගේ අදහසක් තියෙනවා. ඒකද ඇතින් හැට ඉස්සරහට යන්නේ? අර පස්සද්ධියට ඇවිල්ලා. ඒ වගේම තමයි පින්නන්නේ ඊළඟේ කාරණා තමයි අදිමෝක්ඛ කියලා කියන්නේ අධික ශ්‍රද්ධාව. අද ටිකක් කරගෙන මේ මේ නිකන් අර ඇති වෙන අමූලිකම ශ්‍රද්ධාවක් නෙවෙයි හැබැයි මෙතන අමූලිකම ශ්‍රද්ධාව කියන්නේ මෙලෝව දෙන්නේ ධර්මය අවබෝධ කරගන්න මොකෝතු කියන්නේ අපි ඉතින් වඳිනවට කට්ටිය උත්ලා වඳිනවා අපේ අපේ බුදුහාමුදුරුවෝ කියලා. හරි. බලන්න ඕනේ දන්නවනේ ඉතින් අපේ නේද? වචනේම කිව්වද නේද? ඒවත් නාඩගන්නේ ඒක වුණාට වැඩිය නේද? විකාර පටන් ගන්නවා කිසිම ධර්මාභෝධකින් ඇති ශ්‍රද්ධාවක් නැහැ. යන්නම් වාලේ යන හරිද නිකම් මේ මට පිහිට වෙන තරණ වෙන නිකම් දෙවි කෙනෙකුට වගේ හරිද පිහිට වෙන තරණ වෙන හැඟීමකින් වගේ මේ කිසිම කරුණු දැන ගැනීමකින් තොරව අධික ශ්‍රද්ධාවක් උපදවා ගන්නවා. ඒක නෙවෙයි මෙතන ඇත්තටම ඊට එහා ගිය මේක රැවටෙනවා අචල ශ්‍රද්ධාව කියලා වෙනස් වෙන්නේ ශ්‍රද්ධාව කියලා. මොකද මේකට හේතු වෙන දෙයක් තියෙනවා. මම ඇත්තටම පීඩාකාරීව ඉන්න වෙලාවක අසරණ වෙලා ඉන්න වෙලාවක් තමයි ජීවිතේ. අපිට වැඩියෙන්ම ගුණවන්ත මිනිසුන්ට වැඩියෙන්ම මතක් වෙන්නේ හොඳට යමක්වත් තියෙන වෙලාවක් කරපු උදව්ද හොඳටම අසරණ වෙච්ච වෙලාවක කවුරු හරි කරපු උදව්ද? හොඳටම අසරණ වෙච්ච වෙලාවක යම් කිසි කෙනෙක් අපිට උදව්වක් කරා නම් අසරණ කියන්නේ බලන්න අපි හිතන්නේ මෙහෙම හිතන්නේ මම ගොඩාක් ණය වෙලා ඉන්න වෙලාව කියලා හිතන්න. මුදලක් ඕන වෙනවා. හොයාගන්න තරක් නෑ අසනීපයක් කළා කියලා මුදලක් ඕන වෙනවා දරුවෙකුට හරි කාට හරි අසනීප කළා මොනවත් කරගන්න බැරි වෙලාවක. හැම පැත්තෙම හෙවුවා කීයක් හරි තව කරගන්න කියලා. හම්බුනේම ඇති වෙලාවක් ආවා. කියලා හිතන්න. ඒ වගේ වෙලාවක් කවුරු හරි ඇවිල්ලා බලහත්කාරයෙන් මරලා මට ආරංචි වුණා ඔයා මෙහෙමයි කියලා මම දන්නවා ඔයගොල්ලෝ ණය වෙලා ඉන්නේ කියලා. මෙන්න මේ මුදල තියාගන්න මට කවදාකවත් ආපහු එපා. කියලා එහෙම එහෙම එකක් දුන්නොත් ඇත්තට ඇස්වලට කම්ප්ලේන් එකක් නැති වෙයි. නේද? ඒ අසරණ වෙච්ච එක ඊළඟට මොකද වෙන්නේ? ඒක මුළු ජීවිත කාලෙම මතක වෙනවා නේද? ඊට පස්සේ තනස්සා ගැන මතක් වෙනකොට අනේ කොච්චර දෙයක් කියලා හිතෙනවා. නේද? ඒ මොකද අසරණකම වෙලාවේ සරණ වීම සංසාරගත අසරණ භාවය අපි හැමෝටම තියෙනවා. කර තියාගන්න දෙයක් නැහැ. උන්නත් වැඩක් නැහැ මලත් වැඩක් නැහැ නේද තිබ්බත් වැඩක් නැහැ නැතත් වැඩක් නැහැ හොඳට තේරෙනවා වැඩි මං කියන්න ඕනේ නැහැ නේ ඒකේ බලන්න නැතු වෙන්නද බලන්නද <laughs> ඒ වගේ මේකේ තියෙන මේ ගැටුකාරී తত্ত্বය මේ තියෙන ව්‍යසනකාරී తত্ত্বය අපේ පින්නත් නේද ඒකේ අසරණකම ඒ දිහා උවමනාවෙන් බලන කෙනෙකුට හොඳට තේරෙනවා අර මොනවාද කාමච්ඡන්ද්‍රාජිත යට වෙලා නිකම් මේ ලෝකේ පිස්සු හැදිලා වගේ ඉන්න උද්දාමයටපත් වෙලා ඉන්න මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ. මම ඒකට හැමදාම කියන්නේ gedara මහා බිහිසුණු දේවල් වගේක් වෙනවා. අපේ gedara. අපේ gedara මහා මහා බිහිසුණු ඉතාමත්ම හිතා ගන්න බැරි තරම් දරුණු පිහිසුණු සිද්ධි කරන හුඟක් වෙලාවට අපි දන්නේ නැහැ. දන්නවද අපේ ගෙදර බෙලහලා බෙලහනවා බෙලි කඩලා බෙලි කඩලා අමුයෙන් අමුයෙන් ආහාරයට ගන්නවා. අපේ ගෑනුව. හරිද? එනවා හරිද දැන්? ඒක නෙවෙයි නේද? මොකද කරන්නේ අතපය ඔක්කොම ඔක්කොම එකට මෙහෙම ඔතලා ඔතලා ඔතලා තමයි. හරිද? ඒකට කුරක් යනවා. ඇතුලේ තියෙන ඔක්කොම උරා ගන්නවා. ඇතුලේ ඇතුලේ තියෙන ලේ වරනවා. අර දරුණු රස්තවාදී කණ්ඩායම මෙතර මේ ඒ අදිනවා කියන්නේ නේද? එයාලා කරන දේ බලස්කාරයෙන් ගන්නවා කියන්නේ ප්‍රතිවාදී කම්මුණා. අනේ වගේ ලේ අදිනවා. අපේ ගෙවල් වල මේවා වෙනවා. දැන් හිතයි ආපෝ හාමුදුර කියන ලදනලා අමනුෂ්‍ය ගැන වෙන්න ඕන අම්මේ බය බෑ කියලා අමනුෂ්‍ය ගැන තමයි හැමදාම වෙනවා බලන්න සිවිලිමේ හරි පිටියේ ඉන්න හරි වුණා මොකද කරන්නේ ඒ ළඟට එන සතාගේ නේද අල්ලගන්නේ බෙල්ලෙන්මයි බෙල්ලෙන් අල්ලලා හපලා නේද කෑලි කෑලි විසිරෙන්න හාට මෙහාට ගහලා නේද අමෙම ගිරිනවා ඊළඟට බලන්න ඒ වගේ මේ පොඩි සමන ලේකාරයෙක් කවුරුහරි සතේ මකුළු දරකට අහුණාම මොකද වෙන්නේ නේද මොකද කරන්නේ අර භයානක සතෙක් මේ එන්නේ ඇත්තටම නේද අපි අපිට සාපේක්ෂව හිතලා බලන්නකෝ අපි ඒ පොඩි සතා නම් මකුළුව කොහොමද කියලා එහෙම කෙනෙක් කවුරුත් එහෙම එහෙම කරගෙන අපි ළඟට නේද එතකොට මේ දැලට අහු වෙලා මම නටනවා නන්නකොට අරය ඇවිල්ලා මොකද කරන්නේ? ඔතනවා මගේ වටේට ඔතලා කර ඔතලා කළා හෙල්ලෙන්නවත් බැරින් ඔතනවා. ඔතලා කට්ටයිනවා. හැලලා පණ පිටින්ම කොච්චර දරුණුද කියන්නේ? මේ සංසාරික දරුණු ස්වභාවය අපිට පේන්නේ නැහැ. සසර බියකරු බව අපේ gederම නිබ්බන්ධව ප්‍රදර්ශන වෙනවා. කඩි නේද පණ පිටින් ලොකු පණුවෙක් අහු වුණාම යන්තම් එයාව අර මඩ ගොඩින් මෙහාට ආපු ගමන් ගැඩවිල්ලෙක් වගේ එකෙක් මේ සිරිසිරි ගහලා ඒක තුල ආරයන් අලියනවා නලියනවා යාට කරගන්න දෙයක් නැහැ නේද පණ පිටින් අරයි යනවා ලොකු සත්තු අරයි යනවා නේද ඉතින් කොච්චර රිදිල්ලා සිදෙන නැද්ද නේද මේ මේ මේ දරුණු දේවල් මේ සසර සසර වෙන අති විහිසුණු තත්වයන් හරි හමුවේ අපි සද්ද නැතුව ඉන්නවා. එතකොට මේ මේ එවැනි தත්වයකට අපිව මේ මොහොතේපත් වෙන්න පුළුවන් ආය කල්ප ගානක් යනකම් ධර්මය ලැබෙන්න තියෙන ඉතින් ඒකද බොහෝම උනන්දුවෙන් මේ කටයුතු සම්පාදනය කරගෙන ඉස්සරහට කරගෙන යන්න ඕනේ. කොහොම නමුත් මේ විදිහට දැනගෙන ඉදිරියට යන අයට සමහර අයට පින්නත් මේ මේ අසරණකමෙන් අයින් වෙනවා කියලා දැනෙනකොට දැන් ඒ වගේ සත්‍යකට දැන් පත් වෙන මාවත් ඉඳ තියෙනවා මොකද මට ප්‍රාණඝාත වළක්ව ගන්න හිතියද වළක්ව ගන්න බැ අදත් අදාන වළක්ව ගන්න හිතියද වළක්ව ගන්න බැ සමහර වැරදි වලින් අයින් වෙන්න උවමනා තිබ්බට බැ ඒක අසරණකම කියන්නේ කංගේ ගහගෙන යන කෙනෙක් වගේ තමයි හරි ගඟක ගහගෙන යන කෙනෙක් කෙනෙක් හරි අසරණයි ඒ ගඟ යන පැත්තට යන්න ඕනේ ඒ වගේ අපි හිතුවට අපිට යන්න වෙන්නේ අපි හිතුවට අපි අතින් පාපයන් සිද්ධ වෙන්න තියෙන මේ පාපයන්ගෙන් වැළකීලා තමන්ට ස්ථාවර සිතකින් ඉන්න පුළුවන් වෙනකොට ඊළඟට බොහෝ පීඩා එහා පැත්තේ ක්‍රියාකාරීත්වයෙන් හින්දා බොහෝ පීඩා වෙනවා. ඒ පීඩා වෙද්දී ඒ ඒ පීඩා හැමේ කර කියා ගන්න දෙයක් නැතුව ඉන්න වෙලාවක තමන්ගේ හිතෙන් විසඳීමක් ඇති වෙලා ඒ පීඩා නැති වෙනකොට අසරණකමට හිතක් ලැබුණා වගේ දැනෙනවා. ටික ටික ධර්ම අවබෝධ වෙනකොට ඒකත් එක්ක බුදුහාමුදුරුවෝ ගැන පුදුම සදාක් කියලා. නිකන් වඳින්න නෙමෙයි මේ ශරීරය නේද මහ පොළේ මෙහෙම නේද පෙරලලා කුඩු වෙනකන් වඳින්න පුළුවන් නම් නේද පොළේ හැපිලා වඳින්න ඕනේ කියලා වගේ අදහස තියෙනවා. ඒ ශ්‍රද්ධාව අයින් වෙන්නෙම නැහැ. අන්නේ ශ්‍රද්ධාව අයින් වෙන්නේ නැත්නම් ඒක ප්‍රඥාවෙන් යුක්තව ඇතිවෙච්ච ශ්‍රද්ධාවක් නේද? නමුත් ප්‍රශ්නේ ඒක නෙමෙයි. එයා වරද්ද ගන්නවා මෙතන. එයා හිතනවා මට අචල ශ්‍රද්ධාව ඇති වුණා මම සෝවන්නවා කියලා. හරි එතකොට එතනින් එහාට යන්න බෑ එතනින් එහාට ඒක වර්ධනය කරගන්නේ නැහැ. ඒ මදිවට මේ ශ්‍රද්ධාවේ ඇලෙනවා. වරද්දා ගන්නවා සහ ඇලෙනවා. අන්නේ ඇලෙන එකට කියනවා නිකාන්තිය කියලා. ඒක අන්තිමටම තියෙන එක. එතකොට මේ මේ වරද්දා ගැනීම තමයි ඔයක උපක්ලේශයක් බවට පත් වෙනවා. ඒක හින්දාම ඉස්සරහට යන්න පුළුවන්කම නැහැ. ඒකෙම හිතනවා. එතකොට කියන ආයතරයක් එයා වැටෙනවා ලොකු පූජාවලට. සමහර කට්ටිය ධර්මයේ තුල යම් ටිකක් ඉස්සරහට ගිහිල්ලා මොකද වෙන්නේ? ලොකු පූජා වලට ආයෙ වැටලා පූජා පූජා පූජා කර කර ඉන්නවා. හරි? හොඳයි. ඒකට කියනවා අදිමෝක්ක කියලා. අදිමෝක්ක කියන්නේ උපක්‍රේසයක්. හරි හිත ඒක ඒකෙහි ඇලෙන වැරදිලා ඇලෙන ස්වභාවයක් තියෙන එක. ඊළඟට තමයි අග්‍රහ කියලා කියන්නේ පින්නන්නේ අධිකව ඇති වෙන වීරය. හරි? ඒතර මොනවද? ඕබාස ප්‍රීති පස්සද්දී අදිමෝකෝච පග්ගහු. හරිද? හැම වෙලේම ලොකු වීරයක් ඇති වෙනවා. ඒ වීරියත් එක්ක හිත නොසන්සුන් වෙනවා. අන් අයට වැඩිය හැම වෙලේම නෑ නෑ ධර්මය අවබෝධ කරගන්න ඕන, ධර්මය අවබෝධ කරගන්න ඕන, ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා අධිකතර වීරයක් ඇති වෙනවා. ඒ වීරිය සමාධියට බාධා කරනවා. ඒක සැලසුම් කරගන්න ඕනේ. හරියට සැඩ පහරක් හරහා පීනන්න යන කෙනෙක්. හරියම සකසුරම් දැන් සැඩපහර මෙහෙම පල්ලෙහාට යනවා නම් සැඩපහර මට යන්න ඕනේ කෙලින්නම් පීනන්න ඕන කොයි පැත්තටද උඩ පැත්තටයි පීනන්නේ ඒ විතරක් නෙවෙයි අධික වීර්යයක් ගත්තොත් එයා ඉපිලෙනවා වීර්ය අඩු වුණොත් එයා කිලෙනවා යට යන්නේ නැතුව ඉපිලෙන්නේ නැතුව සකසුරුවම්ම යායුතු තැනට යන්න ප්‍රවේශන යන්න අධික වීර්ය නොසන්සුන්කම ඇති කරනවා අධික සමාධිය තීන මිත්‍යාපතන හරිද එතකොට එහෙම වෙන්න දෙන්නේ නැතුව හරියට පිළිවෙලටම යා යුතු මග එකකෙන මග්ගා මග්ග ඥාන දර්ශනය කියලා. නේද? එයා දන්නවා හොඳටම මේ අධික වීර්ය හරියන්නේ නැහැ. නමුත් ඒ අධික වීර්ය ඇති වෙනකොට මොකද කරන්නේ? ඒ වීර්යෙහි මේ තනත්තාගේ ඇලීමක් වෙනවා. ඒ වීර්යයේ මුලා වෙනවා. මේක තමයි මේ මම තමයි දැන් අනිත් අයට අනිත් අයට වීර්ය නැහැ. අනිත් අය තියෙන මිද්‍ය අනිත් අය අයිත් වැටි වැටි ඉන්න අනිත් මුකුත් කරන්නේ නැහැ මම බොහොම වීර්ය සම්පන්න කටයුතු කරනවා කියලා ඒක තුලින් මමත්වයක් හදා ගන්නවා ඒක තුලින් මගේ කියලා හැඟීමක් හදා ගන්නවා ඒකට ඇලෙන ස්වභාවයක් තියෙනවා ඒකේ මුලා වෙන ස්වභාවයක් තියෙනවා මේකෙන්ද ඇලලා තියෙන විදිහට ඉස්සරහට යන්න එහෙනම් වීර්යයක් දැන් බලන්න මේ කතා කරපේවා ඕබාස කියනවා ඕනද නැද්ද ඕනේ ප්‍රීතිය ඕනද නැද්ද ඕනේ පස්සද්ධිය ඕනද නැද්ද ඒක බොජ්ජංගයක් එහෙනම් ඕනේ අදිමොක්ඛ කියලා කියන සද්දාව ඕනද නැද්ද? ඕනේ. දැන් කතා කරපු පග්ඝහ කියලා කියන වීර්ය ඕනද නැද්ද? ඕනේ. නමුත් ඒවම වැරදිලා තියෙන හැටි බලන්න. ඒවාහි ඇල්ලා. ඒවාහි මුලාවලා. ඒකමයි භාවනාව. ඒකම ඒකම ඒකම ඒකම නැත්නම් මම තමයි මේක කරන්නේ. මගේ වැඩේ අනිත් අය වගේ නෙවෙයි. ඔය වගේ මේක සිතුවිලිත් එක්ක ගැටු සාගත තත්ත්වයන් වලටපත් වෙනවා. ඊළඟට සැපය. හරි. ආ සැපය කියලා කිව්වහම ඒ කියන්නේ මේ කායිකව ඇති වෙන සැපයක් තියෙනවා මොන මොකක්දද මේ කය සංසිඳනය හින්දා හරි කය සංසිඳනය හින්දා ඇතිවන්නා වූ මේ සැප සහගත తত্ত্বය Tamanට මොකද වෙන්නේ ඒකේ හිත ඇලිලා ඒකේ නවතින හරියට ගමනක් යන්න ගියාම අපිට කොහේ හරි ගමනක් යන්න තියෙන මගදී හොඳ රෝටලයක් හම්බෙනවා එතන බොහෝ සැපයෙන් ඉන්න පුළුවන් අවස්ථාවක්. අන්න එවැනි අවස්ථාවක මොකද වෙන්නේ? එවැනි අවස්ථාවක අපි ඒ හෝටලේ තුල හිටියොත් ඒ ගමන යන්නේ නැතුව හෝටලේ තුල හිටියද ඒක නම් සපයි කියලා. අපව යන්න හම්බෙන්නේ නෑ. ඒ වගේ මේ පස්සද්ධියත් එක්ක ඇති වෙන සැපයේහි ඇලිලා ඒ සැපයේ මුලා වෙලා ඒ සැපේම තමයි ජීවිතේ ඒ සැපේම තමයි යා යුතු ගමන මම සමහර ලොඟක් වෙලාට ඔය වගේ වෙලාවකදී වෙන්නේ මේ සැපයත් එක්ක ඔය ප්‍රීතියත් එක්ක හුඟක් අය ඊළඟටත් අපි ඕකවත් එක්ක එයාට ඇති වෙන සියුම් වශයෙන් තේරෙන ස්වභාවය. හරි? ඒක හොඳ ඥානයක් ඇති වෙනවා. එතකොට මේ මේ ඇති වෙන ඥාණය නාම රූප හොඳට බෙදලා පේන්න පටන් ගන්නවා අර අර අර සැපේහිත් අපි හැලෙනවා ඉස්සලා කිව්ව සැපේහිත් හැලෙනවා ඒ වගේම තමයි සියුම් සියුම් දේවල් අවබෝධ වෙනවා වගේ දැනෙන්න පටන් ගන්නවා ආ නාම රූප හොඳට බෙදලා පේන්න පටන් ගන්නවා එතකොට ඒව හේතු හැම වෙලෙම දැනෙන්න පටන් ගන්නවා ඉතින් මේ සමහර බව විස්කම්බන වශයෙන් කෙලෙස් යට වෙනවා වෙන්න පුළුවන් අනුමාන වශයෙන් වෙන්න පුළුවන්. නමුත් මෙයා හිතනවා කරන කෙනෙකුට හිතෙනවා මම ලොකු අවබෝධයකටපත් වෙනවා කියලා. ඒවා ඕන තරම් උදාහරණ වශයෙන් කියන්න පුළුවන්කම තියෙනවා. හේතුත් තියෙනවා පින්නත් මේකට අපි මුලා වෙන්න මේ හේතුත් තියෙනවා මුලා වෙන්න. කාරණා මම කියන්නද? කමක් නැහැ. ඒක අපේ අත්දැකීමක් වුණත් කමක් නැහැ. ඒවා කතා කිරීම වැරද්දක් නැහැ. ඒක තැනකදී මම ගිහිව භාවනා කරද්දී ඔන්න මට දැන් මාර්ගඵල ලැබුණා. හරි? ලැබිලා දැන් මේ මොකද කරන්නේ? කියනවා මේ හරි දැන් මේ තත්ත්වයටපත් වුණා කියලා. මොනවා හරි කාරණාවක් හින්දා මේක පිළිගන්න මට පොඩ්ඩක්වත් කැමැත්තක් තිබුණේ නැහැ. මට හිතුවා මෙච්චර කෙලස් කඩක් නේද? මෙච්චර මේ කෙලස් ගොඩක් තිබිලා එක පාටම එක මොහොතක මේ ඔච්චර වටින තැනකට මාවපත් වුණා කියලා මේ කියන කීම පිළිගන්න බෑ මම මේකට කැමති නෑ කියලා. කැමති නෑ කියලා මට හිතුණා පෙර පිනකට. නැත්තම් මුලාවටපත් වෙනවා. ඊට පස්සේ මම මේක පරීක්ෂා කරන්න ඕනේ කියලා හිතලා වෙනදා වගේම කෙලෙස් උපදින උපදිය හැකි පාරක් පුරකට භාවනා මධ්‍යස්ථානයේ නැයින් වෙලා පාරකට ගිහිල්ලා ඇවිදලා දඟලලා පොඩ්ඩක් බැලුවා. ඉහිවේ ඉන්න කාලේ. ඒක කියලා ඉන්න පෙස්සෙලා. ඉහිවේ ඉන්න කාලේ භාවනා කරන කාලේ මෙහෙම වුණා. මම මේක කියන්නේ අත්‍යවම අවවාදයක් දෙන්න ඕන දෙන්න. මොකද වෙන්නේ? කිසිම දෙයකට ආසාවක් කිසිම දෙයකට කැමැත්තක් මොකුත් නැහැ සීතල වෙලා වගේ හිත මොකුත් නැහැ කිසිම කිසිම දෙයක් නැහැ ඇලීමක් ගැටීමක් මාත්‍රයක්වත් නැහැ මටම සැකේතුන වැඩේ වෙලාවද මොකද විස්කම්බන ගන්න හරි යට වෙලා හරි ඉතින් කෝකටත් කියලා විමසිල්ලෙන් ඉන්නකොට මේ සතිය දෙක යනකොට මොකද වෙන්නේ? තිබ්බට තේරෙනවා මේ කට්ටිය. නේ? ඇත්තටම එවැනි වෙලාවක එවැනි තීරණයක් අරගෙන අකණ්ඩව තවත් භාවනාව කරගෙන හිටියා නම් සමහර විට ඒ මුලාවෙම ලොකු කාලයක් ඉන්නවා මිනිස්සු. තමන් තමන්ව ඉතාම සත්‍යවාදී පරීක්ෂා කරගන්න ඕනේ. එතකොට තමයි අපිට යන යන පැත්ත හොයාගන්න පුළුවන්කම තියෙන්නේ. හරිද? එතකොට ඔන්න ඔය තමන්ට ඇති වෙන ඔන්න ඔය වගේ සියුම් සියුම් දේවල් දැනෙන සියුම් වශයෙන් තේරෙන ගතිහින්ද සමහර පුංචි පුංචි දේවල් නිකන් හිත දැක්කා වගේ තමන්ගේ තුලින් දකිනකොට තේරුම් ගන්නකොට නියම අවබෝධයට එන්න පෙර අවබෝධයටපත් වුණා කියලා ගොඩ දෙනෙක් මුලා වෙනවා. මේ කාලේ හරියට වැඩි ඒක. ඒක ලොකු අසරණකමක් ඇත්තටම. මාර්ගය මොකද්ද අමාර්ගය මොකද්ද කියලා දැනගන්න දරුවා කොතනදීද මට මේ தත්ත්වයන් උදා වෙන්නේ මේ தත්ත්වයන් උදා වුණාම උදා වුණාම තියෙන தත්ත්වය සෝවාන් පරස්ත කියලා කෑ ගහනවා සක්කාය දිට්ඨිය මොකද්ද කියලා ඔක්කොත් ඒක නෑ දන්නේ නෑ අර හරියට අහලා බලුවොත් මොකක්ද දන්නේ හරි මම සෝවාන් වුණා මේ කවුරු සෝවාන් වුණා කියලා මේ කියන කින්දද කියන්නේ ගුරුවරයෙක් සෝවාන් මට මට වෙච්ච අත්දැකීම මම මේ කිව්වේ සෝවාන් අනාගාමී වුණා කියලා කිව්වේ හරි ඉතින් එහෙම தත්වයන් යටතේ අපි නිවැරදි මාර්ගය අමාර්ගය දැනගෙන ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි තියෙනවාදී මම දැන් කිව්වා වගේම කාරණාව ඊළඟ එක උපේක්ෂාව. මේ අන් අයට වගේ නෙවෙයි දරුවෝ කෑ ගහන වෙලාවකට පාරේ ඉන්න අය කෑ ගහනවා තරහකාරයෝ දඟලනවා ඇවිල්ලා මේ විදර්ශනා කරගෙන යන එක නට වෙන ප්‍රශ්නේ. හරි? ආහාර දකිනවා වෙනදට තරහ යන හැම දැනකම කොහොමද හිත පුළුවන් තරම් උපේක්ෂා. ඒකට අපි කියමු මම දැනගත්තා මට ඒක අත්දැකීමයි මම දැනගත්තා මම ලොකු ධර්ම අවබෝධයක ඉන්නවා කියලා. මොකද අනිත් අය ගොඩ ගොඩ හානි වෙන්න වෙන කෙනෙක් ගොඩාක් හානි කරගන්න තැන්වල මගේ හිත උපේක්ෂාවෙම තිබුණා කියලා. ඇති වෙන උපේක්ෂාව වෙනදා නැතිව ඇති වෙන උපේක්ෂාවට මොකද වෙන්නේ? මුලා වෙනවා. හරි? ඒ උපේක්ෂාව එහි මුලා වෙනවා. අන්න ඒ මුලා වීම නිසා මොකද වෙන්නේ? එයාට එතෙන් එහාට යන්න පුළුවන්කම නැතිව. නාම රූප අධ්‍යක ගන්න ඒ අධ්‍යක්ීම තුලින් කෙලෙස් අහෝසි කරගන්න යන ගමනේදී මග නොදන්නාකම හින්දා මොකද වෙන්නේ මෙන්න මේ තත්ත්වෙටපත් වෙනවා ඊළඟට අවසාන එක තමයි නිකාන්තය කියලා කියන්නේ සියුම් තණ්හාව මේ විදර්ශනාව කෙරෙහි ඒ වගේම මේ අපි කතා කරපු කාරණා සියලුම කෙරෙහි තියෙන සියුම් තණ්හාවට කියනවා ඒකාන්තය කියලා ඒ සියුම් තණ්හාව ගලවන්න හරිය අමාරුයි. හරිද? ඇයි? පුංචි ලොකු ලොකු දේවල් ඇදලා දාගත් හැකි එකක් තියෙනවා. අර සියුම් වශයෙන් තියෙන ඒවා ගලව ගන්න හරිය අමාරුයි. ඒකින ඔන්න ඔය වගේ කාරණා 10කට අපි යටත් වෙනවා. ඉතින් මේ කාරණා 10 එයෙන් තොරව ඉස්සරහට යන කෙනෙකුට මේ සංස්කාරයේ ශ්‍රය වීම හොඳින් දැනීමෙන් අනිත්‍ය ලක්ෂණයක් ඒ වගේම මේ මේ සංස්කාරයේ තියෙන <coughs> නැතිව යාම දැකීමෙන් ඇති වෙන බය නිසාම මේ සංස්කාරයේ තියෙන දුක්ඛ ලක්ෂණයත් ඒ වගේම මේ සංස්කාරය තමන්ගේ වශයෙන් ගන්න බැරි මේ වෙනස් වීම තමන්ට ඕන හැටියට ගන්න බැරි බව දැනීමෙන් ඇති වෙන අසාර ස්වභාවය සරු නැහැ සාරවත් කියලා ගන්න බැරි තත්ත්වයක් තියෙන කියන නිසාවෙන් ඇති වෙන අනාත්ම ලක්ෂණයත් හොඳින් ප්‍රකට වෙනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය දක්වා සම්පාදනය වෙනකොට කෙනෙකුට දුක්ඛ සත්‍යයත්, සමුදය සත්‍යයත්, මාර්ග සත්‍යයත් කියන තුන මනාව දැනගන්නවා විදර්ශනා ඥානය. දුක්ඛ සත්‍ය, තෘෂ්ණාවත්, මේ සමුදය සත්‍ය, ඒක ප්‍රහාණය කරන්න ඕන කියන සමුදය සත්‍ය, ඒ වගේම මාර්ග සත්‍යය. එතකොට ඒ ගැන මනාව දැනගන්න ඒ අnder වල ක්‍රමේ මාර්ගය දන්නවා කියන්නේ ඒකනේ. එනවා වගේ නේ හොඳ අවබෝධයකට එනවා. ඉතින් මේ සඳහා කළ යුතු තියෙන අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් අධ්‍යාත්මික බාහිර වශයෙන් ඕලාරික සුකුම වශයෙන් Taman දන්න නේද? හීන ප්‍රණීත দূර සමීප මේ වගේ නොයෙකුත් ආකාර වලින් අපි මේ රූපය වේදනා සංඥා සංකාර විඥාන විමස විමසා හේතුත් එක්ක හේතුත් එක්ක නැවත අත්දැකීමින් අත්දැකීමින් ඉදිරියට යෑමෙන් මේ මේ එන පියවරට ආපුවාම ඒ පියවර අත්දැකගෙන ඒ පියවර ගැන දැනගෙන ඉන්න ඕන. ওই කාරණා 10 දැනගෙන ඉන්න ඕන මොනවද? ඕබාස, පීති පස්සද්දී, අදිමොක්කෝච, පග්ගහෝ, සුඛං ඥානමුපට්ඨානං, උපේක්ඛාච, නිකාන්තිච. මේ කියන කාරණා ටික දැනගෙන ඒවාට හිත අහු වෙන්නට නොදී තමන් ප්‍රමාණිකුල විදර්ශනා ඥානෙ ඉස්සරහට යන්න ඕනේ. එතකොට තමයි පටිපදා ඥාන දර්ශනය සුද්ධිය දක්වා යන්න පුළුවන්කම තියෙන්නේ. හරිද? ඉතින් ওই ටික තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙච්ච කාරණා ටික. ඊට දවසේ අපි ධර්ම සාකච්ඡාවේදී උත්සාහ කරමු. උහුලැල්ල සාරදු සාමිනහන්සේමයි සාකච්ඡාව සම්බන්ධයෙන් මාත් එක්ක. මොකද කලින් ධර්ම දේශනාව සිද්ධ කරේ ඊයේ දවසේ ඒ පිළිබඳ උන්වහන්සේ. එහෙම වුණොත් එහෙම අපි ඒ පිළිබඳ සාකච්ඡා කරමු. අනිද්දා මේ හැම දිනාටම ඇති වෙලා තියෙන ගැටලු පිළිබඳව කරන ධර්ම සාකච්ඡාවයි අනිද්දා දවසේ කරන්නේ. ඉතින් ඒ සඳහා සම්බන්ධ වෙන්න කියලා මතක් කරමින් අද දවසේ මේ විශේෂ නම් මේ හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති